ආයතර සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ තස්මා තේ තිය ඝාපති හේවං සික්කිතබ්බං න කායෝ මේ උපාදිස්සාමි තින කායෝ නිශ්චිතං විඥානං භවිෂති තී එවං තේ ඝා ප්‍රතිසික්ඛිතබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධම්ම විපදනය මේ කරන වැඩසටහනේ හැමදාම මේ වගේ ඒ භාවනා සඳහා මේ පෙළක් අරගෙන ඊට පස්සේ අපි ධර්ම දේශනාවකට පෙළඹෙනවා මේ විදිහට ඒ ධර්ම දේශනාව එකින් එකට එකින් එකට වැලක් වගේ දේශනා වලියක් දේශනා මාලාවක් විදිහට තමයි අපි මෙතෙක් කල් කරගෙන ආවේ. ඒ අනුව සර්වඥ දේශිත සූත්‍ර කීපයක් අපි මේ වාලයටදීම කරා. දැනට මේ කරගෙන යන වැඩපිළිවෙලේ ඉස්සරහින් තියාගෙන තියෙන ප්‍රධාන සූත්‍රයට සඳහන් කරලා තියෙන්නේ නැත්නම් ඒක සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා මේ සූත්‍රයට නම තියලා තියෙන්නේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා. මේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය පිළිබඳව පොත්පත් දිගහැරලා බලන කෙනෙකුට නම් සර්වඥ භාෂිතයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සූත්‍රයක් විදිහට මේක සම්බන්ධ වෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් විදිහට මේක සංග්‍රහ වෙලා තියෙනවා මේක මධ්‍යම ප්‍රමාණයක දිගක් ඇති සූත්‍රයක් ඒ සූත්‍රයට සම්බන්ධ වෙන්නේ සම්ප්‍රදාන කුල බෞද්ධයා ප්‍රියමනාප කරන පසුබිමක් ඒ කියන්නේ ප්‍රියමනාප කරනට වැඩිය බොහොම දන්නා දුරන පසුබිමක් වෙන විදිහකට කියනවා නම් සරුවචනාංශ වැඩ ඉන කාලෙම ඒ ශාසනයට උරදීලාදී කටයුතු කරව ප්‍රධානම දායකතුමා සම්බන්ධ වෙච්ච නැත්නම් අනාථ පින්ඩික සීතුතුමා සම්බන්ධ වෙච්ච ඒතුමාගේ ජීවිතයේ අවසාන ජවනිකාව. එතුමාගේ නම සුදන්ත ඒ වුණාට සුදත්ත ඒ වුණාට කවුරක්වත් පොඩි කෙනෙක්වත් වයසක කෙනෙක්වත් ඒ නම දන්නේ මේ හුරතන් නමක් තමයි තිබුණේ අනාථ පිණ්ඩික කියලා. ඒ කියන්නේ නැතිබරේ ආයට ආහාර දීම තමන්ගේ කෘත්‍යයක් විනෝදාංශයක් බාටපත් කරගත්ත උපාසක කෙනෙක්. ඉතින් මෙතුමා තමයි ඉස්සල්ලාම සවත්පුර ජේතවනාරාමේ සකස් කරලා සරුවත් ආනන්දට පූජා කළේ බොහෝමත්ම උත්කෘෂ්ඨ තාලෙට. තිබුණ එකක් නේ සම්පූර්ණ මූලක ඉඳලා ගොඩනැගිලි කර්මාන්තය ඉදමත් මිලදීගෙන ගොඩනැගිලි කර්මාන්තයත් කරලා උසස් විදිහට උත්සවයක් පවත්ලා රාජ්තුන්ට කියලා රාජානුග්‍රහය ලැබලා සර්වඥාන්සට අත්පැන්වක් කරලා පූජා කෙරුවා පූජාවලියක් පටන් ගත්ත කෙනෙක්. මෙතුමා බොහෝමත්ම සර්වඥාන් වහන්සේ ගැන සංවේදීව කටයුතු කළ කෙනෙක්. ඒ අතරවාරයේදී තමන්ගේ පවුලේ ඉන්න සෑම සියලු දෙනාටම ඒ ශාසනික දායාදේ ලබා දීම සඳහා නොයෙක් ප්‍රයෝග ප්‍රයත්න කරලා සෑම කෙනෙක්ම පවුලේ සෑම කෙනෙක්ම ආර්ය භාවයට, සීක භාවයට පත් කරගන්න උත්සාහ කරපු බොහොම ඥානවන්ත පියෙක්. කෙසේ නමුත් මෙතුමාගේ අවසාන ජවනිකාවේදී සාමාන්‍ය බෞද්ධ බලාපොරොත්තු නොවේ නෑ එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක් වචනෙන් කියනවා නම් අවාසනාවන්ත සිද්ධි වැටක් සිද්ධ වෙනවා. කෙසේ නමුත් මෙතුමගේ තියෙන මේ පිං මහිමේ හැටියට ඒ සෑම සිද්ධියක්ම සර්වඥ භාසිත ත්‍රිපිටකයේ වචනයක් වචනයක් ගානේ සඳහන් වෙලා තියෙනවා. ජවනිකාවක් ජවනිකාවක් ගානේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ කවුරුත් එක්ක හදා බෙදා ගන්න වටිනා සිද්ධියක් නිසා වෙන්න ඇති. මෙතුම අවසාන අවස්ථාවේදී ලෙඩ වෙලා ඉතාමත්ම තද බල කායික පීඩාවකට ලක් වෙලා තමන් ළඟ හිටපු අතවැසියෙකුට කතා කරලා කියනවා දැන් මේ වෙලාවේ ගිහිල්ලා සරුවචනාංශේ වැඩ ඉන්නේ තමන් ආංශේ තමන් හදලා පූජා කරපු ශවත් නුවර ජේතවනාරාමේ උන්වහන්සේට වැඳලා තුන් සැරයක් මං වෙනුමුත් වැඳලා මතක් කරන්නයි කියලා කියනවා මේ වෙලාවේ මරණාසන්න දුකකට පත්වලා ඉන්න බව. ඊට පස්සේ ඒ ගමන්ම ගිහිල්ලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේලාත් තමන් වෙනුවෙන් එක සැරයක් තුන් සැරයක් වන්දලා දැන් අනාථපිණ්ඩික සිටුමා වෙනුවොත් තුන් සැරයක් වදින්නේ කියලා අර මේ තමන්ගේ පණිවිඩකාරයාට පණිවිඩයක් දීලා කියනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ සිටුමැදුරට වඩී කියලා බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඉතින් ඒක ඒ පණිවිඩකාරය එහෙම කියපු ගාම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පණිවිඩයක් අයිනවා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ සිටුමාට අසනීපයි නැත්නම් අන්තිමයි වඩිමු කියලා. ඉතින් පාත්‍ර සිවුරු අරගෙන මේ ස්වාමීන් වහන්සේලා වයින්නකොට අතරම සෑහෙන දුකේ ඒ ඉස්සර විශාල ගෙවල් වල තිබිලා තියෙන තිබිරිගේ කියලා එකක්. ඒක තමයි දරුවන් වදන වේලාවටයි මිය පරලෝ යන වේලාවටයි කටයුතු සිද්ධ වෙන්නේ එතන. ඒකට කෙලින්ම ඉරේලිය වැටෙන්නේ නැති වෙන්න ගේ මැදම තියෙන ඕවර් එකක් ගබඩාවක් තමයි ඒකට අරගෙන තියෙන්නේ. ඉතින් මෙතුමා හිටියේ තිඹිරි ගේ ඉතින් ස්වාමීන් වහන්සේලා එනකොට අනික් කට්ටිය ආසන පනවලා ගියාට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා සාමාන්‍ය ලෙඩ දුක් විමසන තාලේ සිටුතුමනි වේදනා අඩුවෙන් පවතිනවද දරා ගන්න පුළුවන්ද කොහොමද කියලා. ඉතින් සිටුතුමා කියනවා ස්වාමීන් වහන්සේ වේදනා පවතිනවා දරා ගන්න බෑ වැඩි වෙමින් පවතින. වේදනාව වැඩි වීමෙන් පවතිනවා. හරියට තිරින්ගයක් දාලා බෙල්ල ඔලුව කරකවනවා වගේ බරපතල තිරින්ගයක් දාලා බරපටයක් දාලා තද කරනවා වගේ බෙල්ල වේදනාව දෙනවා. හරක් කපන කැත්තකින් බඩ කපනවා වගේ බඩ ඇතුලේ වේදනාව දෙනවා. ධිකයටම තද බල වේදනාව දෙන්නේ කියලා. ඒකයි එතකොට මේ කිසිම වසංගිලක් නැති තියෙන తত্ত্বය පොතේ එහෙමම සටහන් වෙලා තියෙනවා. ඉතින් අන්නේ වගේ උග්‍ර වේදනට්ට මරණාසන්න ලෙඩෙකුට තමයි මේ සාරිපුත්‍ර සාංශ මේ බණ කියන්නේ. ඉතින් මේ බණ කියනකොට දැන් ওই විදිහේ මේ වේදනාව වල එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ දුක්ඛිත තත්ත්වයටපත් වෙලා අඩියම නම් අතගාන්නේ ඒ වෙලාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා දැන් මට එන්නේ කියලා කිව්වා බණත් අහන්න කැමති නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි කියනවා වගේ හරියට. ඒවං තේ තස්මාතීතේ ගහපති ඒවං සික්කිතබ්බං ගෝපතිය ඔන්න වගේ බොහොම උග්‍ර තත්වයක් නම් වේදනාවල තියෙන්නේ මරණාසන්න අවස්ථාවක් නම් මෙන්න මෙහෙමයි මේ ශේක පුද්ගලයෙක් වශයෙන් පිළිපැදිය යුත්තේ සාරවත්යන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් මට දෙන්න තියෙන උපදේශෙ මෙච්චරයි. න කායන් උපාදිස්සාමි. මම මේ මගේ කය දැඩි තණ්හාවෙන් අල්ල බදාගන්නේ නැහැ කියලා මම හික්මෙන්න ඕන. නච මේ කායනිසිත විඥානං භවිෂ්‍යති මගේ මේ කය අරමුණු කරගෙන හිතක් පහළ නොවේවා. ඒ කියන්නේ වේදනාවක් හෝ සැපක් හෝ වේවා හෝ නොවේවා හෝ වෙන විදිහට කියනවා නම් සුඛ සංඥාවක් හෝ සුභ සංඥාවක් හෝ නිත්‍ය සංඥාවක් හෝ අනත්ත් සංඥාවක්වත් පහළ නොවේවා. එවං හිතේ ගහපති සික්කිතබ්බං කිය. ඉතින් අපි දැන් අපි ඉන්න තත්ත්වෙන් සල්කලා බලනකොට අපි දන්නවා ලෝකයා විශේෂයෙන්ම ප්‍රසිද්ධයේම මමයේ කියලා කියනකොට පපුවට තමයි අත තියාගන්නේ. Tamange ඇඟ තමයි නියෝජනය කරන්නේ කෙනෙක්ගේ අනන්‍යතාවය පෙන්වනකොට. ඉතින් ඒ නිසා කයට තියෙන විශේෂ තැනක් කෙනෙක් හඳුනනකොට මේ පුද්ගලයා අපි කියන්නේ ඒ තැනැත්තා කියලා. ඒ තැන ඇත්තා. ඒ තන කියලා පෙන්වන්නේ මේ කය ඒ තන ඇත්ත ඒ තනත්ත වෙනවා. ඒ තනත්ත දැන් තන කියලා කියන්නේ ස්ථානයක්. එහෙම නැත්නම් මේ හැම සීමා කරගත්ත කය ඒ තන ඇත්ත නාමපදයක් බාටපත් වෙනවා. අර රූප ධර්මය නාම ධර්මයක් බාටපත් කරගෙන තමයි තනත්ත කියන නම ඇති කරන්නේ. ඒ ඇත්ත කියලා අපි දැන් සාමාන්‍යයෙන් ඔය කෙටි කරලා සඳහන් කරනවා. ඒ නිසා කය තමයි යොතන ඔය සඳහන් වෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒකෙම කය පමණයි ජීවිතය කියලා පිළිගන්න පිරිස තමයි භෞතිකවාදීන් කියලා අපි සඳහන් කරන්නේ. ඒත් සඳහන් කරනවා හිතක් කියලා දෙයක් නැහැ. තියෙන හරියක් තියෙන්නේ කය විතරයි. ඒ නිසා මේ ඉන්නකම් කරණ තියෙන්නේ මේ කය සුඛයටපත් කරන එකයි. ඇහැට රූප පුළුවන් තරම් පෙන්වන එකයි. කන ශබ්දාසන එකයි ආදි වශයෙන් ඉඳුරම් පිනවීම තමයි ඒකට සාධාරණයක් අසාධාරණයක් නැහැ. කොහොම හරි කමන්නේ සාධාරණ හෝ අසාධාරණ ධාර්මික හෝ අධාර්මිකව කය පිනවීම එක අන්තයකට ගියකට තමයි උච්ඡේදවාදී කියලා කියන්නේ භෞතිකවාදීන් කියලා කියන්නේ. ඒ භෞතිකවාදීන් මේකේ එක කෙලවරකට ගිහිල්ලා තියෙනවා. දැන් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉල්ලනවා ඒකේ අනිත් පැත්ත. මේ කයක් කියන එකක් අල්ලගන්නත් එපා, කයක් සම්බන්ධ කරන හිතක් පහල කරන්නත් එපායි. ඉතින් මේක දේශනා කරන්නේ තර වගේ උග්‍ර අන්තිම මරණාසන්න වෙලාවේ ඉන්න කෙනෙකුට හැබැයි වෙලාව වෙනස තියෙන්නේ දේශනා කරන්නේ මේ ධර්ම භාණ්ඩාගාරික වූ රහතන් වහන්සේ නමක් දේශනාව අහන්නේ මරණාසන්න අවස්ථාවේ හිටියත් සෝවන් මාර්ග පලස්ත ආර්ය ගිහි කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් කියාපු දේ අපි දැන් මරණාසන තත්ත්වයටපත් වෙලා නැතුව බණක් විදියට උපදේශයක් පන්තියක් විදියට ගන්න ගියාම කොහොමද අපි මේ කය නිශ්චිත කරගෙන අපිත් කවදා හරි මැරෙනවා අපිට ওই වෙලාවට ඒ වෙලාවේ පිනට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අවිලා මතක් කරන එකක් නෑ නමුත් මේ සංගීතීකාරක ස්වාමීන් වහන්සලා මේකේ තියෙන බරපතලකම සලකලා ඒක අපට ධර්මයක් විදියට අනාථපිණ්ඩික සූත්‍රය පිණ්ඩික වාද සූත්‍රය විදිහට සඳහන් කරලා තියෙන නිසා අපි මේක දැනගෙන හිටියොත් ඒ වාගේ මරණයටපත් වෙන්නා වූ මරණයටපත් වීමේ ප්‍රභවය ඇත්තා වූ අපට අපි කොහොමද මේක ලං කරගන්නේ කියන එක. ඉතින් එතකොට මේ කය මයි ජීවිතය රූපය මයි ජීවිතය වෙන විදිහට කියනවා නම් මේ පිට ඇති සදාචාරයක් හෝ හිතක් හෝ දේවල් ගැන කල්පනා කරන්න ගියාම ඒක මහා බරක්. අපි ඉන්නකම් මේ කාය සනසකට ඉමු කියන අදහස ඒකාන්තයක් කියලා ගන්න. අනිත් පැත්තෙන් ගන්න පුළුවන් කය කියන එක බිඳිලා ගියාට සංසාරේ පුරා පවතින්නේ කය නෙවෙයි හිතයි. ඒ නිසා වඩාත්ම ස්ථිර දේ, සුඛ දේ, සුභ දේ ආත්ම වශයෙන් ගන්න තියෙන්නේ හිතයි ඒ නිසා හිත නිට්ටයයි, කය ඒ නිට්ටය හිත ලග ගන්න අම්බලමක් වාගේ වරින් වර වෙනස් වෙනවා. ඒ නිසා කය නැති වුණත් කමන හිත හදන්න ඕන කිව්වහම තව එකක්. ඉතින් බුදුහාමුදුරුවෝ අපිව ගෙනියන්න හදන ওই දෙක මැද. කය පමණයි. ඒ නිසා කයෙම සැපවින්දපං කියන උච්ඡේදවාදයත් අපිට අතහරින්න වෙනවා. ඒ වගේම කය මොක වුණත් හිත හදන්න ඕනේ. හිත තමයි සංසාරයෙන් එකින් එකට එකින් එකට යන්නේ. ඒ නිසා කය නම් මැරිලා ගිහිල්ලා වෙන එකට යනවා. හිත තියෙන්න ඕන කියලා අනිත් පැත්තට යන ඔන්න ඔය දෙක මැද යන ගමනකදී කොහොමද රූපය මේ රූපයේ හටගන්ම මේ රූපේ Nirodhe මේ Nirodhagaamini ප්‍රතිපදාව මේ කියලා මේ රූප ධර්මේ නැත්තම් මේ කාය සම්බන්ධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බුදුහාඳුරෝ පෙන්න ඉර පෙන්නන න්‍යාය පෙන්නන සමීකරණයයි අපි මේ දවසේ මතු කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක සතිපට්ඨාන සූත්‍රය වගේ උපදේශ පන්තිකට සම්බන්ධ කරලා බලනකොට පේන්නේ සතිපට්ඨානයේ මුලින් තියෙන කායානුපස්සනා කොටසයි අපට මෙතනදී විග්‍රහය සඳහා ඉදිරිපත් කරගන්න වෙන්නේ. ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ කායානුපස්සනාවේදී මේ කියන රූප ධර්මය නැත්නම් මේ කය අනුපස්සනා කිරීමක් නුවණින් සලකා බැලීමක් කරන්න උගන්වනවා. අන්නර කියන විදිහට කයමයි ජීවිතය එහෙම නැත්නම් කය නෙවෙයි හිතමයි ජීවිතය කියන දෙක මැදි කියනවා. ඉතින් ওই දෙක මැදින් මේ සතිය අප්‍රමාදය අතිපත්ඨානේ පවත්නකොට තර්කෙන් නම් හරි අමාරුයි මේ මැද අල්ලගන්න. ඒ මොකද ඔය කායනුපස්සනා කොටස ගැන මේ තර්ක ක්‍රමයට බහගෙන සතිපට්ඨාන දින කායනපස්සනා ක්‍රමය ගැන බලනකොට කය අල්ලගන්නේ නැති වෙන්න දෙන උපදේශයක් මෙතන තියෙන්නේ. න කායං උපාදිස්සාමි. කය දැඩිශේ අල්ලගන්නේ නැහැ කිය. තම කායනපස්සනදි කරන්නේ කය අල්ලගන්නේ කමයි. උදාහරණයක් වශයෙන් කියනවා අපි කායනපස්සනා පටන් ගන්නකොට හොඳට පట్టල වාඩි වෙන්න කියලා අනෙක් සියලුම ලෝකේ අමතක කරලා කයට හිත ගන්නේ. ඉතින් එතකොට හිත එන්නේ නැතුව පිට යනවනේ. ශබ්ද දිගේ යනවා, වේදනා දිගේ යනවා, හිචිලි දිගේ යන එක නම් අපි සතුටු වෙන්නේ අපි කියනවා පුළුවන් තරම් කය අල්ලගන්නයි. නැත්නම් කය අනුව ගිය සතිය, කාගේ ආශී කායගත සතියට හිත නැඹුරු කරගන්නකොට ඉතින් කෙනෙකුට අර තර්කයෙන් යන කෙනෙකුට කියද හැකි. ඉතින් අපි කය අල්ලගන්න එපා නම්, කය සම්බන්ධ කරගෙන විඥානයක් පහළ කරගන්න එපා නම්, ඇයි මේ කායानुපස්සනාවක් ඉස්සරහින් තිබෙන්නේ? ඒකේ එක හේවණල්ලක් වෙන්න ඇති අද ලෝකේ පවතින මේ කායනුපස්සනාව කරන්නේ නැතුව අනිකුත් වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ලොකුයි ඒවා වැදගත් එකයි ප්‍රධාන දේ කියලා මේ භාවනා ක්‍රම රාශියක් අද මේ වෙනකොට ලංකාවේ ඇතුළු ඒ ප්‍රධාන රටවල් වල පවතිනවා. ඉතින් ඒ ඇත්තෝ යම් අදහසක් දරනවා මේ කයෙන් පටන් ගන්නෙ කොහොනෙත් නෑ. ඒක ගොරෝසු වැඩක්. ඕක විසිකරන්න තියෙන දෙයක් නම් මොකටද කයේ හිත යොදවන්නේ? මොකටද මේ කය අධ්‍යයනය කරන්නේ? මොකටද මේ කය ආනුව බලන්නේ? ඉතින් ඒ නිසා භාවනා කරන කෙනෙකුට උනත් මේ මේක සමහර විටක මේ විදිහටම නෙවෙයි මේ ප්‍රශ්න නගින්නේ. නමුත් ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නයක් විය යුතුයි කියලත් මම කියනවා. මේ විදිහට කය උප අල්ලගන්න එපා නම් මේ විදිහට කය සම්බන්ධ කරන විඥානයක් ඇති කර ගැනීම උත්කෘෂ්ඨ ඵලයේ විදිහට එහෙම නැත්නම් කුළු ගැන්විච්ච බලයක් විදිහට ගන්න නම් ඇයි මේ එවැනි වූ කයක් ඉස්සරහ තියාගන්නේ ඇයි මේ වැනි කයක් අනිකුත් සියලුම දේවල් කැප කරලා කයට හිත ගන්න හදන්නේ කියනක මේ සෑහෙන තර්කයක් ඉතින් මේක විසඳන්න වෙන්නේ රැඩිකල් වාදී ක්‍රමවලට. එහෙම නැත්නම් කියනවා විප්ලවීය ක්‍රමයකට මිසක මේක කඩන්න බෑ. ඉතින් ඒකට දෙන්න තියෙන සාමාන්‍යයෙන් ඔය තර්කයට බරව අහන ප්‍රශ්නේ තර්කේ නැත්නම් මූලධර්මයට බරව අහන ප්‍රශ්න මූලධර්මානුකූල උත්තරයක් දෙනවනම් කියන්න තියෙන්නේ ඔය කය නෑයි කියලා පටන් අරගන්න ගියාට අපේ හිතේ දින වංචනික වශයෙන්, ඡට වශයෙන්, මායාවී වශයෙන් මේ කය උපදාන, කය වඩන වැඩ පිළිවෙල රාශියක් තියෙනවා. අපිට මතයෙන් කියන්න පුළුවන් කයක් නැහැ. බුදුහාම දෙපයි කියලා තියෙන නිසා ඕක ගැන බලන්න දෙපයි කියලා. නමුත් අර යට හැංගිලා තියෙන කයට ප්‍රේම කරන ගතිය කය මුල් කරගෙන පවත්තන තණ්හාවල් මාන දිච්චි තර්කයෙන් කය නැහැ කියවට හරියන්නේ ඒ වෙනුවට සරුවචනාංශ කරන කයම <coughs> ඉස්සරහට අරගෙන ඔක විනිවිද පෙන්නලා කියනෝක ඇතුළේ මොකුත් නැහැ. කය විනිවිද පෙන්නලා කය හරහා බලලා කය හරහා මොකක්වත් නැහැ කියවන්න ගන්න ප්‍රයත්නයේදී කාර්ය සාධක තුන හතරක් සිද්ධ එකක් තමයි පෙර නොදක්කා ආකාරයට රූප ධර්ම વિશેයි කය વિશેයි බලන්ඩ විප්ලවීය ක්‍රමයකට අපි හිත යොන්සුමනස්කාර ක්‍රමයට හිත යොදවමු. දෙක තමයි ඕක යෝනිසෝමනස්කාරයෙන් තොරව සතියෙන් තොරව බැලුවොත් තියෙනවා කියන සංඥාට සුඛ සංඥාට සුභ සංඥාට ගියාට හරියට බුදුහාමරෝ පෙන්වන ක්‍රමයේ හැටියට බලාන ගියොත් ඔතන නැති බව ඒ ජීවිතයක් ඇතුළත දැක ගන්න පුළුවන්. හත් දවසක් ඇතුළත දැක ගන්න පුළුවන්. අන්න එදාට කාය පිළිබඳව අපේ තිබුණ ආකල්පවල විශාල පරිණාමයක් සිදු විශාල වෙනසක් සිද්ධ වෙනවා. එදාට බුදුහාමුදුර කෙරෙහි පිළිබඳ වුණත් විශාල ගෞරවයක් ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ යමක් දිහා බැලීමේදී තියෙන මේ මතු පිට දැක්මට සාපේක්ෂව ඇතුළත බලන විනිවිදින විපස්සනාවක් Taman තුල පිහිටනවා. එතකොට නියාර්ථ නීතාර්ථ කියලා දෙකක් දකින්න පුළුවන් වෙනවා. මූණත පෙනෙන දේ එකක්, ඒක හරහා බලනකොට තව එකක්. ඉතින් ඒ විදිහට මේ කය අනුව යන සතිය ඇති නිසා කයේ පෙන්නඳ හදන මායම එකක් යථාර්ථ එකක් කියලා දැනගත්තට පස්සේ තුන්වෙනි කාර්ය සාධකයේ තමයි වේදනාව පිළිබඳව වේදනාව මුනිච්ඡාට පෙන්වන දේ මෙහෙමයි ඕකදියා සතියෙන් බැලුවොත් වේදනාව හරහා දකින්නේ මෙහෙමයි. වගේම සංඥාව අපිට මවාපාන නාටකම මෙහෙමයි. ඒ වුණාට බුදුහාමුදුරන් දපු ඉරදිගේ සංඥාදියා බලපුවාම ඕකේ පුස්ස මෙහෙමයි. ඒ ඔක්කොම යට තියෙන හිත දිහා ගත්තාම හිත සාමාන්‍ය ලෝකයා සම්මුති වශයෙන් ගතකින හිත මෙහෙමයි. ඒක ඉඳගෙන නෙමෙයි ඔක්කොම ලෝකයක් පවාගෙන තියෙන්නේ. නමුත් කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හරහා යන ක්‍රමයට හිත දිහා බැලුවොත් ඕකේ තියෙන අර පුස්සප. අර විදියට කෝම්බේ විතරයි. ඔක ගණ්ඩ දෙයක් නැහැ කියන එක අන්න අර විදියේ නාම ධර්ම හරහා බැලීමට ආයුධමුවත් කරන එක තියුණු කිරීමත් මේ කායනුපස්සනාවෙම තමයි කරන්නේ. ඒක නිසා සරුවච්චන් වහන්සේ කායනුපස්සනාව ඉස්සරහින් කියලා තියෙනවා. අනිත් එක තමයි කායනුපස්සනාව ඉස්සරහින් තියන තවත් හේතුවක් තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියලා ගන්න නාම කොටස වේවා නැත්නම් සතිපට්ඨාන කියන වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන කොටස් වේවා. ඒව සම්පූර්ණ මනෝමූල තත්වයක් නිසා යෝගාවචරයට ඒ භාවනා මට්ටමේදී Taman ඉන්නේ මනෝ විකාරයකද එහෙම නැත්නම් හිතින් හදාගත්ත හීන ලෝකයකද කියන එක සහතික කරගන්න ක්‍රමයක් නැහැ භාවනාවත් මනෝ මූලකයි අරමුණත් මනෝ මූලකයි පටන් ගන්න තැනත් මනෝ මූලකයි ඉවර කරන තැනත් මනෝ නමුත් කායන ප්‍රශ්නාවේදී කාය කියන දේ අත්ගාලා බලලා ඒක පිරිසිඳින්න පුළුවන් නිසා ඕන වෙලාවක දැනගන්න පුළුවන් මම මේ භාවනා කරලා කරනවා කියලා කල්පනා කරනවා භාවනා කරනවායි කියලා මම නොමග ගිහිල්ලාද? එහෙම නැත්නම් මානස තත්වගත වෙලා මේ භාවනාව පිළිබඳ පටලවලට අහ ගන්නවාද කියන එකේ සැකයක් ඇති වුණොත් පරීක්ෂා කර ගන්න පුළුවන් ගතියකුත් කායන පස්සනාවේ තියෙනවා. මේ නිසා සරුවචනාංශේ කායන පස්සනා මුල කියලා කියනවා. ඉතින් කොහොම හරි මේකේ මම මේ ඇති කරලා හදන පෙන්වන්න හදන චිත්‍රය තමයි යම් කිසි කෙනෙක් කය පමණමයි හිතක් කියලා දෙයක් නැත්තේ නෑ. ඒක හොඳින් හරි නරකින් හරි සැප විඳපන් කියන පදනමේ හිටියක්. එහෙම නැත්තම් කයෙන් ඇති වැඩක් නෑ. හිතමයි නාම ධර්මමයි වැඩගත් කියන පදනමේ හිටියක් මේ කය දිහා බැලූ බැල්ම එකක් මුණත බැල්ම දැකිය යුතු ਸਰවඥාන්සේ පෙන්වන බලන බැල්ම එකක් කියන එක ඔය කොයි සක්කාය මේ උච්ඡේදවාදයේ හිටියා සස්සතවාදයේ හිටියා කය පිළිබඳව මේ දෙතෑවර බැල්ම බලපෙකනා බොහෝම ගැඹුරක් තකි. ගැඹුරක් තැකීමට අවශ්‍ය කරන්නා වූ චෛසික ධර්ම ටික ඉස්සර කරගන්න. ඒ නිසා කායනපස්සනාවේදී ඇයි අපි මේ අල්ලබදාගත් නොයුතු හිත පහල කිරීමට ආරමුණු කරගත නොයුතු කයම ඉස්සරහින් කියන්නේ කියන එක බොහොම දාර්ශනික ප්‍රශ්නයක් ඒ වගේම වැදගත් ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ අද දවසේ ධර්ම දේශනාවේදී මතු කරගන්න හදන්නේ ඒ කය අපි කොයි ආකාරයෙන් බැලිය යුතුද? ඒ කය વિશેයි මත පිට පේන බැල්මත් ගැඹුරු බැල්මත් කියන දෙකම දැක ගන්න. අපි කියනවා එක සම්මුති බැල්මත් පරමාර්ථ බැල්මත්. එහෙම නැත්නම් සාමාන්‍ය සමතම භාවනාමය බැල්මත් විපස්සනා බැල්මක්. එහෙම නැත්නම් යථා භූත ඥාන දර්ශනය කියලා මේක ඇති හැටිය දැකීම කියලත් මේක සමාහලට කියනවා. අන්නේ දැකප දැනීම සඳහා කායanusasana වඩන්නේ කොහොමද? ඒ සඳහා අපි දන්නවා ආනාපාන සතිය ගන්න පුළුවන්, සක්ම භාවනාව ගන්න පුළුවන්, එහෙම නැත්නම් පිම්බි මහැකිලින් භාවනා ගන්න පුළුවන්. සේරම කායගත සති. කායගත සති ක්‍රම 18ක් විතර බුදුරජාණන්සේ දේශනා කළා කියනවා. ප්‍රසිද්ධ තියෙන ආනාපාන සතිය. එහෙම නැත්නම් ඉරියාපත භාවනාව දෙචිස් කුණපය. එහෙම නැත්නම් හතර මහා ධාතුන් කෙරෙහි ධාතු මනස්කාරය. එහෙම නැත්නම් සක්මන් භාවනාව කොයි එකෙමත් කරන්නේ කායන වශයෙන්. ඉතින් ඒකෙදී මේ කය කියන නැත්නම් රූප ධර්මය පිළිබඳව විනිවිද දැකීම සඳහා සර්වචන් වහන්සේ මතක් කරනවා ආරම්භක ආදුනික යෝගාවචරයාගේ මානසික ශක්තිය තාම පෙළ ගැහිලා නැති නිසා තියුණු වෙලා නැති නිසා සියල්ලම සංකීර්ණව බාරගත්තොත් කරන්න බැරි නිසා එයාට ස්වභාවයෙන් මතුවෙන කය නියෝජනය කරන අරමුණක් අරගෙන ඒකට පූර්ණ ශක්තිය යොදලා ඒකට පූර්ණ අවධානය යොදලා ඒක විනිවිදින්නේ. ඒක විනිවිදිනවා කියලා කියන්නේ කාරණා දෙකක් පදනම් කරලා තිනවා එකක් තමයි ආරම්භක අපේ හිතේ ඒ සති සමාධි ධර්ම ශක්තිමත් මතිකා. එනිසා අපි ගොඩක් ගන්නේ දෙක තියෙනවා ඒ කය හෝ රූප හෝ මේ සියල්ලම ලෝකේ විවිධත්වයේ විචිත්‍රත්වයේ මවාලා පෙන්වුවාට මේකේ එක අංශුවක් එහෙම ඉදිරිපත් වෙන එක කලාපයක් එක කොටසක් කරන බැලුවොත් ඒක මුළු ලෝකෙම නියෝජනය කරනවා ඒකයි මෙතන තියෙන මේ විප්ලවීය අදහස. අපිට පේන්නේ එක එක තැන් වලට අපි යන්න ඕනේ ඒ ඒ භූ විෂමතා දක්වන දකින්න. ඒ එක එක දේවල් බලන්න ඕනේ මේ පටවියාපෝ තේජෝ වල හැඩ දකින්න. අපි එක එක විවිධ රූප බලන්න ඕනේ නිල් පාට කහ පාට රතු පාට වශයෙන් වෙනස් කරමින් සහ ආකාර වෙනස් කරමින් කියලා. ඒක තමයි මේ සාමාන්‍ය සම්මුතිය. ඒක තමයි අපි ඇහැ පිනවනවයි කියලා කියන්නේ. ඒක තමයි අපි මේ රූප බලන්න තියෙන ආශාව කියලා කියන්නේ. ඒ මොකද මේ මතු පිට විතරයි අපට පේන්නේ. නමුත් යම් කිසි දෙයක් මේ මතු පිට ප්‍රතික්ෂේප නොකරම එක